එමනම් අද දවසේ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. මේ අපි කතා කරපු කාරණා වලට සමගාමීව ප්‍රායෝගික ගැටලු මৌলিক වශයෙන් අපි සාකච්ඡා කරලා ඉන්න අනතුරුව අනිත් අවශ්‍ය ඕනෑම ගැටලුවක් අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කාල වේලාවේ හැටියට. ඒ වගේම අපි සිහිපත් කරනවා ප්‍රශ්න ඉදිරි ඉදිරිපත් කරනකොට අර පුළුවන් තරම් සංක්ෂිප්තව ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත් අපිට පිළිතුර සඳහා වැඩි කාලයක් වෙන් කරගන්න පුළුවන් වැඩි දෙනෙකුට අවස්ථාව සලස්වා දෙන්නටත් පුළුවන්. හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේ අද අපිට කියලා දුන්න පරිච්ඡේදයේ මනස පුහුණු කිරීමේ වැඩපිළිවෙල තුල මට ප්‍රශ්නයක් තියෙනවා ඒකේ අදහසක් තුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක් මෙතෙන්දී මට හිතෙනවා අකුසල විපාක හෝ කුසල විපාක කොයි විදිහට ආවත් ඒ ඒ කර්මයේ බලපෑම වෙත අපි ප්‍රතිචාර දක්වන ආකාරය රඳාපවතින්නේ බොහෝ විට පෘථග්ජන වන අප තුල එක්තරා එක විශේෂ ආකාරයකට ඒ තමයි ස්වාමින්වහන්සේ තැතම අවස්ථාවල අපිට බණ දේශනාවලින් කියලා දීලා තියෙන පරිදි අප දුක හෝ සතුට දැනගන්නේ වේදනාව තුලින් එතකොට දැන් යම්කිසි විදිහකට සියලු බුදුරයන්ගේ උපදේශය පරිදි දීලා තියෙන දෙවෙනි සහ තුන්වෙනි කාරණේ විශේෂයෙන්ම විපස්සනාවේ තුන්වෙනි කාරණේ අනුව පුහුණු වෙනකොට අපිට පුළුවන් වෙනවා නේද මේ දුක පවතින්නේ ඒ කියන්නේ මේ මේ අපිට අපි දැන් දුක හැටියට තේරුම් ගන්න මේ අපහසුකාරී අකුසල විපාක හෝ පහසුකාරී සුවදායි කුසල විපාක අපි අඳුනගන්නේ වේදනාව තුනේ. එතකොට බොහෝ දෙනා එතකොට ස්වාමීන් වහන්සේ බුදුහාඳුරුව අපිට කියලා දීලා තියෙන මාවත වෙන දුක හඳුනාගන්නේ පීල නට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ ඒ විදිහට දකින්න විදිහට අපි පුහුණුව ආරම්භ කළොත් මේ කියලා දෙන දේ තවත් අමුතු විදිහකට වේගවත්ව අපිට මේ ජීවිතයට විතරක් නෙවෙයි ජීවිත ඉදිරියට ගොඩක් පහසුවක් වෙන විදිහට අර ඇබ්බැහි හා පුරුදු කියන දේවල් වෙනස් කරන්න පුළුවන් වෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ඊටාම් වැදගත් ප්‍රශ්නයක්. දැන් ඇත්තටම අපි දැන් මේ අද කතා කළේ එක පැත්තක් ගැන. ඒ කියන්නේ මොකක්ද පැත්ත? මේ අකුසල කර්ම විපාක වශයෙන් අපට දුක පැමිණීම ගැනයි අපි මේ කතා කළේ. හැබැයි දුක්ඛ සත්‍ය කියන තැන එහෙම නැත්නම් දුක්ඛ ලක්ෂණය කියන තැන ගත්තහම මේ අකුසලය නිසා ඇති වෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. දැන් මනතුංග මහත්මයා කිව්වා වගේ අර දුක්ඛ වේදනාව කියන එක පීලන සන්තාප කියන දෙක තමයි අපිට මේ අකුසල කර්මය විසින් ඇති කරන්නේ. හැබැයි සංකත විපරිණාම කියන ලක්ෂණ දෙක අපිට අකුසලය අවශ්‍ය නැහැ ඒ සඳහා මේ හේතුඵල වශයෙන්, ඒ කියන්නේ සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා බව. විපරිණාම කියලා කියන්නේ වහා බිඳී යන බව. ඒතකොට දුක්ඛ ලක්ෂණ ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ওই ලක්ෂණ හතරම දේශනා කරනවා. දැන් අපි බහුලව දුක කියලා හඳුනා ගන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය ලක්ෂණ හතරෙන් නෙමෙයි වේදනාවේ. ඒතර වේදනාව කියලා කියන්නේ එක්තරා සංස්කාරයක්. මේක මේක අපි දීර්ඝව කතා කරන නැවත නැවත කතා කරන කාරණයක්. නමුත් කොච්චර කතා කළත් ඒක වැඩි වෙන්නේ නැහැ. මොකද ඒතරම්ම පටලැවිලා තියෙන සංකීර්ණ තැන. එතකොට දැන් වේදනාවේ දුක්ඛ සහගත බවක් තියෙනවා. දුක්ඛ සහගත වේදනාවෙන් පමණක් දුක හඳුනා ගන්න ගියපු ගමම්ම අපි පටලැවෙන තැන තමයි වේදනාවේ සුඛ සහගත බවකුත් තියෙනවා. එතකොට අර දුක්ඛ සහගත වේදනාවෙන් අපි දුක හඳුනාගත්තු ගමන් සුඛ සහගත වේදනාවෙන් සැපයයි කියලා හඳුනා ගන්නවා සංස්කාර ධර්ම. අන්න එතනදී අපි පටලැවෙනවා. එනිසා අපේ සිත ප්‍රඥාවෙන් පුහුණු කරන්නට ඕනේ වේදනාව දුක්ඛ සහගත වුණත් වේදනාව සුඛ සහගත වුණත් ඒ හැමතැනම පවතින්නේ දුක්ඛ ධර්මයෝය කියන බව දකින්න. ඒක දකින්නට නම් ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දකින්නට දැනට අපි දුක දකින්නේ සත්වයින්ට පොදු ආකාරයෙන්. සත්වයින්ට පොදු ආකාරය තමයි වේදනා ලක්ෂණය. දැන් තිරිසන් සතෙක් පවා කායික පීඩාව දුකක් හැටියට හඳුනා ගන්නවා. මානසික පීඩාව ඒ සතාටත් දැනෙනවා. එතකොට මේ කායික මානසික පීඩාව, ਸੰతాපය කියන එක දුක හැටියට හඳුනා ගැනීම පොදු සත්ව ගතිය. ඒ සත්ව ගතිය තුල ඉඳලා අපට දුක හඳුනාගෙන විතරක් නිවන් දකින්න බෑ. නිවන් දකින්න ආර්යයන් වහන්සේලා දුක හඳුනා ගන්න විදිහෙන් හඳුනා ගන්න ඕන. ආර්යයන් වහන්සේලා දුක හඳුනා ගන්න වේදනා ලක්ෂණයෙන් නෙමෙයි. අර කියන සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ලක්ෂණ හතරයි. ඒතර සංකත ලක්ෂණය ගත්තාම හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා කියන එක මේ පීඩාකාරී දේ විතරක් නෙමෙයි සුවදායක දේ හේතුප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඊට පස්සේ විපරිණාම වහා බිඳී යනවා කියන එක ගත්තාම මේ සුවදායක දේ මේ දුක්ඛදායක දේ විතරක් නෙමෙයි සුවදායක දේත් වහා බිඳී යනවා. එතකොට අන්න ඒ නිසා තමයි අපි දැන් අද දේශනාව කරගෙන යද්දි සිහිපත් කළේ අපට නිවන් දකින්නට මේ දුක්ඛ විපාක කටුක විපාකම තිබිය යුතුයි කියලා නියමයක් නැහැ. ඒකයි මම කිව්වේ දැන් මේ සමාජ රටාව තුළ ඇති වෙන ව්‍යාකූලත්වයත් එක්කලා අපට ಗುಣධම් වඩන්න අපට අවස්ථාවක් හදාගත්ත හැකි. මේක ප්‍රතිශක්තිය වර්ධනය කරන පසුබිමක් හැටියට අපට පාවිච්චි කරන්න පුළුවන්. මේ කුණු ටික පොහොරක් හැටියට කමටහනක් හැටියට පාවිච්චි ගන්න පුළුවන්. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් කුණු නැති වුණොත් කොහොමද? එතකොට අර අර අර පසුබිම නැති වුණොත් කොහොමද වැඩෙන්නේ? ඒ පසුබිම නැති වුණොත් ඒක නැති කරගන්නට තරම් අපි සබුද්ධික නම් ඥාන සම්පන්න නම් අපිට පුළුවන්කම තියෙනවා අර ආරයන් වහන්සේලා දකින විදිහේ සති සම්පජඤ්ඤය අවදි කරන්නේ. එතකොට අපිට මේ පීඩාව තියද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. අර සුවදායක බව තුලත් දුක්ඛය දකින්නට අපි සමත් වෙනවා. එපමණකට අපේ සති සම්පජඤ්ඤය වැඩෙනවා. ඒ නිසා තමයි මහබෝසතාණන් වහන්සේ රම්‍යසු රම්‍යසුබ කියන මාලිගා හදාගෙන යසයිසුරු සම්පත් දිව්‍ය සම්පත් හා සමානව විඳින්න ඉඳලා තව සතියකින් සක්විති රජ පදවියක් ලැබෙනවා කියලා. ඒ සියල්ලත් බැහැර කොට නික්ම යන්නට උන්වහන්සේ සමත් උනේ ඒ සැපෙහි පවතින දුක්ඛ ලක්ෂණය උන්වහන්සේ දැකපු නිසා. ඒතකොට වේදනාවෙන් උන්වහන්සේ සැප දුක තීරණය කරන්න ගියා නම් එහෙම උන්වහන්සේ කවදාවත් ඒ ඒ දුකෙන් මිදෙන්නේ ඒ ලෞකික සම්පත් එක අතහැර දමන්නේ ඒ මොකද අතහැර දමන්නට දෙයක් නැහැ එතන. තරම් සුවදායක බවක් එතන තිබුණා. හැබැයි ඒ වේදනා ලක්ෂණය පොදු සත්ව ගතියෙන් නෙමෙයි උන්වහන්සේ දුක දැක්කේ ආර්යයන් වහන්සේලා දුක දකින ආර්ය දර්ශනය. ඒ ආර්ය දර්ශනයෙන් දකිනකොට පේනවා මේක කොච්චර වේදනාව වශයෙන් කොච්චර සුවදායක තත්ත්වයක් නිර්මාණය කරලා තිබුණත් ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙනවා වහා බිඳී යනවා. ඒ නිසා මේ සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයයි. ඒතකොට දැන් මේ කාරණේ ගැන අපි ගොඩාක් අවස්ථාවල කතා කරලා තියෙනවා. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව දුකක් වෙන්නේ ඇයි? දැන් අපිට පෙනෙනවා අපි අද ආහාර ගත්තන් පස්සේ හෙට ආයෙ බඩගෙන යනවා. අනිද්දාට ආයෙ බඩගෙන. ඒතකොට නැවත නැවත ආහාර ගන්නවා. ඒ කොච්චර ආහාර ගත්තා වුණත් මේක ඉවරයක් නැහැ. ඒතකොට එක ජීවිතයක කාලා කාලා මැරුණන් පස්සේ ඊළඟ ආත්මෙත් තවත් අලුත් කයක් ලැබුණාම අපිට නැවත අභිනවෙන් පෝෂණය කරන්න. එකාත්මක මං ගියාත්මේ ගොඩක් කෑවා කියලා එහෙම නිකන් ඉන්න බෑ. එයි මේ මේ සංකත ලක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් තමයි ගොඩනගන්නේ. ඊළඟට අපිට නිරෝගිකම කියන එක තියාගන්න ඕන නම් නිරෝගිකමට අදාළ සාධක නඩත්තු කරන්න. ඒ ඒ සදා ඒ සාධක ටික නඩත්තු කරගන්නට බැරි වුණොත් එහෙම ඒ හේතු ප්‍රත්‍ය ටික ගොඩනගා ගන්න බැරුව නිරෝගිකම එතන ඉවරයි. ඊට පස්සේ රෝගී කියන තත්ත්වයටපත් වෙනවා. ඒතර සුවය කියන තැනට අදාළ හේතු ප්‍රත්‍ය ටික පවත්වා ගන්න බැරි නම් දුක තමයි ඇති වෙන්නේ. ලාභය කියන තැනට අදාළ හේතු ප්‍රත්‍ය ටික පවත්ව ගන්න බැරි වුණොත් අලාභය තමයි ඇති වෙන්නේ. යසස කියන කාරණයට අදාළ හේතු ප්‍රත්‍ය ටික නඩත්තු කරගන්න බැරි වුණොත් එහෙම අයස තමයි ඇති වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නිසා, හටගත් හටගත් හේතු ප්‍රත්‍යයන් වහා බිඳී යන නිසා. එතකොට මේ සංකත විපරිණාම ලක්ෂණ දෙක, පීලන ਸੰతాප කියන ලක්ෂණ දෙක අපි කාටත් පොදුවේ ඒවා කටුකයි කියන බව යම් ප්‍රමාණයකට වැටහෙනවා. නමුත් මේ සංකත විපරිණාම කියන ලක්ෂණ දෙක පිළිබඳව විචක්ෂණ වෙනකොට තමයි අපිට මේ කටුක බව තුල තියෙන්නේ දුක සුවය තුල තියෙන්නේ දුක්ඛයක්මයි කියලා වැටහෙන්නේ එමනම් බුදුදහම තුල මේ දුක්ඛ කියන වචන ඊටාම පුළුල් අමාරුව කැක්කුම වේදනාව පීඩාව කියන සරල අර්ථයෙන් නෙමෙයි දුක්ඛ කියලා කියන්නේ નિસරුයි කියන අර්ථයෙන් පොතෙක් ගොඩ නැගුවත් කිසි වගතුවක් නැහැ ඵලයක් නැහැ අර්ථ ශුන්‍යයි අන්නේ අර්ථයෙන් තමයි බුදුදහමේ දුක කියන්නේ. දැන් අද මේ අපි කතා කළේ ඒ බුදුදහමේ කියවෙන ඒ අර්ථයෙන් නෙමෙයි අද අපි මේ දුක කියන වචනේ පාවිච්චි කළේ අකුසල කර්ම විපාකයන් විසින් ඇති කරන පීලන ਸੰతాප ලක්ෂණ දෙක හැටියට දුක් වේදනාව ගැනයි අපි මේ කතා කළේ දුක් වේදනාව හෝ ඒ දුක් වේදනාව ජනිත කරන්නට පාදක වෙන පසුබිම ගැන අපි අද මේ කතා කරලේ ඒ මොකද එය ජනිත කරන්නේ අකුසල කර්ම විපාකේ. එහෙම නැත්නම් සමස්ත දුක්ඛ ලක්ෂණ ඇති කරන්නේ අකුසල කර්මයෙන් නෙමෙයි. එය හේතු ප්‍රත්‍යයන්ට ආවේනික ධර්මය. නමුත් මේ පීලන ਸੰతాප කියන මේ පීඩාකාරී බව අපට කායිකව සහ මේ බාහිර පරිසරය තුල ජනිත කරන්නට දුක්ඛ විපාක අකුසල විපාක හේතුවක් වෙනවා. ඒවා යටපත් කරගන්නට උපාය මාර්ග ගැන අපි පහුගිය සති 10ක් කතා කළා. අද මේ 11 වෙනි සතිය අපි කතා කළේ එය වළක්විය නොහැකිනම් අපි කොහොමද ඒ වේදනාව වශයෙන් අපට ලැබෙන දුක් විපාකය පීඩා පීලන ਸੰతాප වශයෙන් ලැබෙන දුක් විපාක අපි කොහොමද පොහොරක් කරගන්නේ කියන අංශය ගැන විතරයි අද අපි මේ අවධානය යොමු කරන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි ඒක තේරෙනවා ඊට අමතරව දැන් එහෙම ඔය කියන පටු සීමාව තුළ පමණක් වුණත් දැන් අපිට ඕක දැනෙන්නේ ගොඩක් වෙලාවට අපි ඝන සංඥාවෙන් දැනෙන වේදනාව අත්විඳිනකොට අපි වේදනාවම ගත්තා ඝන සංඥාවෙන් අපි දෙයක් අත්දකින්න නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඒක මට ගොඩක්ම තේරුනේ දැනට බුරුමේ වැඩ වාසය කරන බොහොම මේ ගෞරවයට පාත්‍ර වෙච්ච අශින් තේජනීයෝ සයඩු ස්වාමීන් වහන්සේ ළඟදී ගුරු උපදේශයක් දුන්නා ඒක මම පාවිච්චි කරා ওই අවස්ථා දෙකටම ඒ ස්වාමීන් වහන්සේ ඩිරේ කෙලින්ම ඒක කිව්වේ නෑ. එකක් තමයි ඒ ස්වාමීන් වහන්සේ දුන්න සින්දුවක් ඇහෙන මේ කතා කරන්නේ යෝගීන් වුණේච්ච යෝගීන් කෙරෙහි සින්දුවක් අහන වෙලාවක ඔබට පුළුවන්ද කියලා බලන්ද සින්දුවත් එක්ක හිත අතරමං වෙලා දුවගෙන ඒකත් එක්ක ගහගෙන යන්නේ නැතුව ඒකේ එක එක ස්වරවලට හිත තියලා ඊට පස්සේ ඝන සංඥාව නවත්තලා ඒක වෙන් කරලා බලන தත්ත්වයට ශබ්දයට ගන්න පුළුවන්ද කියලා. එතකොට ඒකේ සින්දුවක් නෙවෙයි ඇහෙන්නේ අමුතුම දෙයක්. ඒ தත්ත්වය ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම අත්හදා බැලීමක් හැටියට අපේ බුදුහාඳුර අපිට කියලා දීලා තියෙන මේ මල පහ කරනකොට සිහිය පිහිටවීම කියන එක තව ටිකක් ඈතට ගෙනිච්චා. දැන් අපි සාමාන්‍යයෙන් බොහොම අපුලක් දක්වනවනේ ඒ අවස්ථාවේදී ඇති වෙන ගන්ධය කෙරෙහි. එතකොට මම ඒක දාලා බැලුවා ගන්ධයත් එහෙම කැඩුවා. කඩලා බලනකොට නරක ගන්ධය කියන දේ නැති වෙලා ගියා. ඒක ඔක්කොම අර ඝන සංඥාව නැති වුණා. ඉතින් ඒ ඒ පැත්ත වුණත් අපිට දිනු කරන්න පුළුවන් අනිවාර්යයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුහුණු කළ මනසක් ඇති කෙනෙකුට අසුභයෙහි ඕන්නම් සුභ සංඥාව ඇති කරන්න පුළුවන්. සුභයෙහි අසුභ සංඥාව ඇති කරන්න පුළුවන්. ඒක අරහත්ත්වයටපත් වුණු කෙනෙකුට තමයි රහතන් වහන්සේට තමයි ඒක ප්‍රකටවම මතුවෙන්නේ. එතකොට මේ මග අපි අපි ඒ ඒ ආර්ය භාවයට පැමිණෙන්නට යන මාර්ගයේදී අපි ඒවා ටිකෙන් ටික පුහුණු කරන්නට ඕන අත්හදා බලන්න ඕන. ඉතින් ඒ වගේ ගැඹුරු විදර්ශනාවකට යනකොට ඇත්තටම අපට මේ දුක්ඛ පීඩාවද ඇති වෙන්නේ, සුවයද ඇති වෙන්නේ, අකුසල කර්ම විපාකයේද මතුවෙන්නේ, කුසල කර්ම විපාකයේද මතුවෙන්නේ කියන ඒ විවිධත්වය අපට එතනදී නතු යනවා. එතනදී අපට මේක එකම හේතුඵල ක්‍රියාවලියක් පමණයි. එතනදී හොඳද නරකද සැපද දුකද ගඳද සුවඳ ලස්සනද අවලස්සනද ඒ කතන්දර මොකුත් නැහැ එතනදී. ඉතින් අන්න ඒක තමයි විදර්ශනාවේදී තියෙන වැදගත්කම. අපි ආධ්‍යාත්මික තැනකට යද්දී තියෙන වටිනාකම ඒකයි. දැන් දැන් මේ සාමාන්‍ය ලෝකයා හැමතිස්සෙම බලන්නේ සම්මුති වශයෙන් මේක සැප වේදනා වරක දුක් වේදනා. දැන් අපිට සතිපට්ඨාන භාවනාවේදී වේදනානුපස්සනාව ගත්තාම සැප වේදනාවත් වේදනානුපස්සනාවට කමටහනක් වෙනවා. ඒකෙනුත් අපිට ප්‍රඥාව දියුණු කරන්න උදව් වෙනවා. ඊළඟට දුක් වේදනාවත් ඒකට උදව් වෙනවා. උපේක්ඛා වේදනාවත් උදව් වෙනවා. එතකොට එතනදී වේදනාව කියන්නේ කමටහනක් විතරයි. එතනින් එහාට එතකොට අර අවශේෂ සම්මුතිය තරම් වැදගත් නැහැ. හේතුඵල ක්‍රියාවලිය දැකලා ගැඹුරු විදර්ශනාවකට යන්නට සුදුසු පදනමක්. ඉතින් අන්න ඒ මට්ටමට අපිට මනස පුහුණු කරන්න පුළුවන් වෙනකොට මේ කියන සම්මුති වාදී දුක පීඩාව කියන එක අපිට එතරම් ගැටලුවක් වෙන්නේ නැහැ. එතනින් එහාට ඔබතුමා ඔය කියන මට්ටමට මනස පුහුණු කරන්න. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.